දානවන්නේ දැන් ගීතයක රස විඳින්නට මේ ගීතය අපි තෝරාගන්නේ අදට අවුරුදු 51ක් සම්පූර්ණ වෙන ගීතයක් වෙනුවෙන් ඒ 1967 පෙබරවාරි 22 වෙනිදා තිරගත වුණු සත්සමුදුරු චිත්‍රපටයේ ගීතයක්. සත්සමුදුරු චිත්‍රපටය නිෂ්පාදනය කළේ ලීනස් දිසානායක, කැමරාකරණය කරේ ඩී.බී. නිහාල් සිංහ. 1968 සරසවි සම්මාන උරුලේ හොඳම චිත්‍රපටය සඳහා වූ සම්මානය හිමි කරගත් ඒ සංගීත අධ්‍යක්ෂණය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිලිය, හොඳම සංගීත අධ්‍යක්ෂ, හොඳම ගීත රචක, හොඳම ගායකයා, හොඳම සංස්කාරක හා සම්මාන රසක් හිමි කරගත්තු ගීත විශිෂ්ට නිර්මාණය අපි අහමු. පණ්ඩිත ඩබ්ලිව්.ආර්. දේවයන් සංගීත නිර්මාණ දායකත්වය සෝමදාස ඇල්විටිකල සූරීන් සිට ඉඟි කරන්නේ ස්වාමියාගෙන් විනිර්මුක්තව හිඳින ඇයට දරුඵල නැතිවීම ගැනයි. ඊටාම අපූර්වත්වයකනුයි ඒ අදහස ගැමි උපමාවකනුයි මේ ගේය පදමාලාවට ඇතුල් කරලා තිබෙන්නේ. ඇයගෙන් ප්‍රකාශ කෙරෙන්නේ දරුවෙකු ලැබීමේ මවක වීමේ අපේක්ෂාව. යශෝදරාවත කාව්‍යයේ ආభాසයක් මෙහිදී අපට දැනෙනවා. දුෂ්කර ක්‍රියා කරන සිද්ධාර්ථ කුමරු ගැන යශෝදරා වැළපෙමින් සිටුව අදහස් ගේපද රචකයා මේ නිර්මාණයට ගල්ප ගන්නවා. යශෝදරා වගේම මේ තරුණියත් Tamanගේ සැමියා පින්සර ඇතකු විදිහට දකිනවා. රන්මල් ඇතුරු යහන හීනෙන් දකින පින පමණයි කියනකොට යසෝදරාවතේ වචන මෙතෙන්ට අයදගෙන තියෙන හැටි පේනවා. අම්මා තාත්තා දරුවා කියන තුන්පත් රැළ කවදා මේ පැලේ ඇති වේදයි ඇය සුසුම් හෙලනවා. තවමත් දරුවෙකු නැත්තේ රන් කැටි පුතට යහන ඉඩමද නිසාද කියා ප්‍රශ්න කරනවා. එතනදී සංකැටි පුතුට ඉඩමදිවද කියන තැන මේ පුත් ලදින් ගරු නොලදින් සංකැටි පුතා කෝ කියන ජන කවියේ වචනවල ආభాෂයේ ගේපද රචකයා යොදාගත් බව පේනවා. මේ අතිපොහසත් ගේපද සංරචනය අපේ යුගයේ මහා කිවිවර රත්නශ්‍රී විජේසිංහන්ගේ මා ඔබට කී විදිහට අපේ ඉතිහාසය අපේ ජන සාහිත්‍ය ආදී විශාල පරාසයක් තුළ ඔහුගේ පරිකල්පනීය පැතිරී තියෙන බව ඔබට මතක් කරනවා මේ ගේයපද රචනයේ උචිත ප්‍රබල විශිෂ්ට තනුව නිර්මාණය කරන්නේ අද අප අතර නැති විශිෂ්ට සංගීතඥයෙකු ඔස්ටින් මුණසිංහ සූරිය. මේ තනුව මේ ගීතයේ ජනප්‍රියත්වයට පත් කරන්නට ඔස්ටින් මුණසිංහන්ගේ තනුව සමත් වෙනවා. එතුමාගේ නිර්මාණ විශිෂ්ටත්වය අත් විඳිමින් සිටින අවස්ථාවකයි අකාලේ ඔහු අපෙන් සමුගන්නේ. ඒ පාඩුව, පාළුව නැති කරගන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. නිරෝෂා විරාජිනී ගායන වේදිනිය මේ ගේය පදවල ලබාගන්නේ අපේ හිතවතිය ඉන්දිවරි ආර්ය සිංහගෙන්. ඉන්දිවරිගේ සරලගේ වැඩසටහනකට ඇය සූදානම් කරගෙන සිටි ගීතයක්. ඇය නොමසුරුව නිර්ලෝභීව නිරෝෂට ලබා දෙනවා. මේ බව අපට ඉන්දිවරීම පවසා තිබෙනවා. නිරෝෂා මේ ගීය විශිෂ්ට ලෙස ගායනා කරනවා. ඇය අපාත්‍ර සිටින විශිෂ්ට ගායිකාවක්. විප්‍රම්භ ශෘංගාරයේ දැනෙන හඬකින් මිහිරට ගයමින් ඇය අපේ සිත සනසනවා. දැන් මේ ගීතය යලිත් මුල සිට සවන් දෙමු. මා කැමැති නැවතත් AASG බණ්ඩාර හිතවතට ස්තුති කරන්න මේ ගීතය රසාස්වාදේ කරන්න අවස්ථාවක් සලසා දුන්නාට. ඔබටත් පුළුවන් අපට ඔබට සිහි වෙන නිතර නැසෙන ස්වභාවිත ගීත මතක් කරලා එවන්න. එහෙම මතක් කරනවා නම් අපේ දුරකථන අංකය 071 80 44 0 7 0.71යි 80යි 44යි 0.07 අපට ලිපි මගින් දැනුම් දෙනවා නම් නිෂ්පාදිකා ගීහර සරණිය ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ප්‍රේමකීර්තිද අල්විස් මාවත කොළඹ 7 කියන ලිපිනයට එවන්න. ඔබේ අදහස් සුදහස් ඒ වගේම ඔබ මතක් කරන ගීත අපට මහඟු ධෛර්යයක් ශක්තියක්. දැන් අපි මේ ගීතය යලිත් මුල සිට අග දක්වා ශ්‍රවණය කරමින් එහි ආස්වාදයේ විඳිමු. ಆದರೆ ගීත ගීතේ ගේය පද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනය. ගීහර සරණ අද සුපුරුදු පරිදි ගීහර සරණ ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. ගීහර සරණ නිෂ්පාදනය පියුමි ඉදිරිසිංහ